ඇයි බැරි? මිශ්‍ර කරලයි හැදුවේ. කිරිපිටි මිශ්‍ර කරා, සීනි මිශ්‍ර කරා, වතුර මිශ්‍ර කරා, කහට මිශ්‍ර කරා. ඔය මිශ්‍ර කරන්න ගිහිල්ලා මොකද වෙන්නේ? ඒ જાතියෙන් එකක් නම් හදාගන්න මං කිව්වොත් එම ජීවිතේට එකම රසම තියෙන තේ දෙකක් කෙනෙක් හදන්න තියෙන ඉඩකඩ ගොඩක් ගොඩාක් අඩුයි. ඔය හතරක් මිශ්‍ර වෙලා. හරි. 30 ගානක් චෛතසිකයන් එක හිතකට මිශ්‍ර වෙන්න පුළුවන්. එකවර. එහෙනම් හිතක ඇතිවෙන ඇතිවෙන හිතේ ස්වභාවය කොයිතරම්නම් වෙනස් වේද? හ්ම් එක එක එක එක පරණ ඒවා හේතු වෙවි හේතු වෙවි ඊර්ෂ්‍යාවෙන් ටිකයි ක්‍රෝධයෙන් ටිකයි වෛරයෙන් ටිකයි එහෙම මිශ්‍ර වෙවි තමයි මෙතන හැදෙන්නේ. අර මම ඉස්සෙල්ලා කිව්වේ අර මතකයි නේද? අර නුරුස්සන ඒවා කතා කරද්දී තව තව ඒවා මම කිව්වේ ඒවා හේතු වෙවි එකතු වෙවි තේකක් හැදෙනවා වගේ හැදිලා ඒ තේකේ රස වගේ තමයි මේ වෙලාවේ හටගන්න හිත. මේ වෙලාවේ හටගන්න හිත හරියට නිකන් මිශ්‍ර වෙච්ච ඒවා වල රසය වගේ. ඒ රසය තමයි අපි මේ හිතෙන් විඳින්නේ. රාගං වා චිත්තං රාගං චිත්තං පදානාති විතරාගං වා චිත්තං ඒ විදිහට එක එක එක එක සිත් අපේ ළඟ පහළ වෙනකොට එක එක විදිහේ වේදනාවල් ඇති වෙනවා ඒකත් එක්ක ඇති වෙච්ච අර මිශ්‍ර වෙච්ච ඒවා හැටියට තේරෙනවද ඒක හරි දැන් වැඩේ තියෙන්නේ මේක අතීතයේ හේතු වෙලා හටගන්න එකක් මම දැන් උත්සාහ කරේ මට බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච තල්ලුව හින්දා මම ආනාපානයේ හිත තියන්න උත්සාහ කරනවා හ්ම් ආ අර මිශ්‍ර වෙදී හැදෙන වෙන ඒවා හරි මට තේකේ රසයේ දියරහ වැඩි කරන්න ඕන වුණොත් මම මොකද කරන්නේ? මං කියනවා මේකේ සීනි වැඩි මේකේ සීනි ටිකක් අඩු කරන් යන්න. ආන් එතකොට නම් ආයෙ යනවා. අරන් ගිහින් මොකද කරන්නේ? වතුරක් කරලා ගේනවා. <laughs> එතකොට මං කියනවා දැන් කිරි රහ අඩුයි කිරි වැඩි කරන් යන්න. ආ ගිහින් කිරි දාලා ගේනවා. හේතු වෙන දේවල් වෙනස් කරොත් ඵල වෙනස් වෙනවා. නේද? අන්න මට බුදුරජාණන් වහන්සේගෙන් අනක් වෙනවා අදහසක් වෙනවා සිත් පහළ වෙනවා මෛත්‍රී සිතුවිලිම නේද මේකේ හදන්න කියලා. අන්න ඒ අන අන්න ඒ බලපෑම අන්න ඒ කැමැත්ත හේතු වෙලා එකතු වෙලා මම මොකද කරන්නේ? මෛත්‍රී සහගත සිතුවිලිම හදනවා. නේද? එතකොට මොකද වෙන්නේ? මගේ මෛත්‍රී සිත වැඩෙනවා. ඒක ඔක්කොම හේතු සහගතව. නැතුව මේ එකක්වත් වෙයි. ධර්මයේ තුලින් මට අදහසක් කරන ඉන්දිය සංවර කරන්න කරන්න කියලා ඒකේ ආදීනව කියනවා බුදුරජාණන් වහන්සේ. නොකරන එකේ ආදීනව කියනවා. ඉන්ද්‍රිය සංවරය ආනිසංස දේශනා කරලා දෙනවා. ඒක ඇහෙන මට දැන් බලන්න අපි දැන් යම් කිසි කාලයක් ධර්ම ශ්‍රවණය කරා. මේ වෙලාවේ මොකද්ද ඇති වෙන සිත? ආ කියන්නේ එහෙම බලමුකෝ අපි මේ දැන් වෙච්ච සිද්ධිය බලමු. මේ පැය දෙකකට තුනකට ආසන්න කාලයක් මොනවා හරි අහන් හිටියා. ආන් ඉන්න හැම වෙලාවෙම සිත් වර්ගයක් පහළ වුණා. මේ වෙලාවේ මොකද දැන් හිතෙන්නේ? ඕවා ඔක්කොම හේතු වෙලා එකතු වෙලා දැන් හිතෙන්නේ මොකද? ඇත්තට මම නටපු විකාරයක් කියලා දැන් හිතෙනවා. නේද? දැන් එහෙම හිතෙනවා. ඉන්නකො මම මේක තේරුම් ගන්න ඕනේ කියලා හිතෙනවා. නමුත් යනවා එළියට. ගෙදර යනවා. ගෙදර ගිහලා බලනකොට සම්පූර්ණයෙන් හැලි කරලා ඔක්කොම තිබ්බ විදිහ ගන්න දෙයක් නැහැ. දැන් මොකද වෙන්නේ? පරණ තිබ්බ විදිය මතක් වෙලා ඒ සිතුවිලි හේතු වෙලා මෙව්වා යට වෙලා ගහනවා අඩිය පොළවේ නේද? ගහනවා නෙවෙයි අඩි පොළේ මම පොඩ්ඩක් නැති වෙනකොට බලන්න ඕනේ මෙතෙන්ට මොකද වෙලා තියෙන්නේ කියලා. එයි මේවා මේ විදිහට ආ තේරෙනවනේ මේ වැඩේ. ඉතින් අන්න එහෙම තමයි මේ වැඩේ. නේද? එහෙනම් අපිට තේරෙන්න ඕනේ බුදු කෙනෙක්ගේ පහළ වීම මොනතරම් වටිනවද බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඔන්නේ නාම රූප પરම්පරාව අත්විඳින්න කියලා. නිකන් නෙවෙයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ පිරික්සමින් මේ ඇති වෙලා නැති වෙලා හැම වෙලෙම මේ රූප પરම්පරාව ඇති වෙනවා නැති වෙනවා නාම પરම්පරාව ඇති වෙනවා නැති වෙනවා රූප પરම්පරාව ඇති වෙනවා නැති වෙනවා නාම પરම්පරාව ඇති වෙනවා නැති වෙනවා. එහෙම නේද? අන්න ඒ ඇතිවීම නැතිවීම තුල තව ලක්ෂණ තුනක් තියෙනවා. හරි? ඇතිවීම නැතිවීම. දැන් අපි දැන් දැන් මේ වෙනකොට හොඳටම දන්නවා අපේ නාම પરම්පරාව නැත්නම් සිත් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මේ ඇති වෙනවා නැති වෙනවා කියනකොට බලන්න මොකද්ද කියන්නේ කියලා නැති වෙන දේ නැවත ඇති වෙනවා කියන එක තියනවද නැත්නම් නැති වෙනවා නමුත් ඇති වෙනවා. ආය නැති වෙනවා ආය ඇති වෙනවා. ඕකයි අපිට තණ්හාව තියෙන්නේ. මම අර කියන්නේ ආදරය කරන කෙනෙක් බයිනවා. ගන්නහම මම වහබනවද? නෑ. ඔහේ ඉන්නවා. මොකද බයින වෙලාවේ ආදරේ නෑ කියලා දන්නවා. හැබැයි හරි යනවා කියන්න දන්නවා පස්සේ. ඒක ඉන්න ඔහේ ඉන්නවා. නේද? ඒ කියන්නේ ඒ ආදරය දැන් නැති වුණාට ආය ඇති වෙනවා කියලා දන්නවා. ඒකෙන්ද අපිට හරිය තණ්හාව මේක ගැන. හරි එක එක එක එක නාම රූප පරම්පරාවල ඔන්නේ ඇතිවීම නැතිවීම හින්දා හරිය තණ්හාව. හරි? නමුත් බුදුරජාණන් වහන්සේ මේ ඇතිවීම නැතිවීම අපිට අත්දකින්න කියනවා. ඒ ඇතිවීම නැතිවීම අත්දකලා හොයාගන්න කියන වැඩක්. මොකද්ද? ඒ ඇතිවිලා ආය නැති වෙන දේ වෙනස් වෙලාමයි ඇති වෙන්නේ කියන ලක්ෂණය හොයාගන්න කියනවා අපිට. හරි? ඒ ඇති වෙලා නැති වෙන දේ මට ඕන හැටියට නෙවෙයි. ඒ ඇති වෙලා නැති වෙනකොට වෙනස් වෙන්නේ මට ඕන විදිහට නෙවෙයි කියලා හොයාගන්න කියනවා, දැකගන්න කියනවා මනසේ. මට ඕන හේතියට වෙනවා නම් මම ඒ වෙනස් වීම ඇති කරගන්නේ හොඳ පැත්තට. නේද? නාම රූප પરම්පරාව මට ඕන විදිහට වෙනවා නම් මම ඒ වෙනස ඇති කරගන්නේ මට ඕන පැත්තට. එහෙම කරගන්න බෑ. ඒකයි මගේ තියෙන අසරණකම. ඒකයි ඒක නාම પરම්පරාවවත් රූප પરම්පරාවවත් ආත්ම කොට ගන්න බැරි ඒකයි. ඒවා වෙනස් වෙන්නේ එක්තරා නීතියකට අනුව. හරි. ඒක ස්වභාව ධර්මයේ නීතිය. ස්වභාව ධර්මයේ ක්‍රමයේද ඒක මට පොඩ්ඩක්වත් අදාළ නැති එකක් අන්න ඒක තේරුම් ගන්න කියලා සඳහන් කරලා සඳහන් කරනවා. දැන් ඉතින් මම ඒක තේරුම් ගන්න මොකද කරන්නේ? නාම රූප කියන પરම්පරාවට මම බහින්න ඕනේ. මගේ හිත සිතෙන්ම මම නාම પરම්පරාව රූප પરම්පරාව පිරික්සන්න ඕනේ. පිරික්සන්න ඕනේ. පිරික්සන්න ඕනේ. හරි. අන්න එහෙම පිරික්සන්න නම් මගේ හිතට වෙන වෙන පරම දේවල් එන්නේ නැති වෙන්න අදා ගන්න වෙනවා ඉස්සෙල්ලාම. එහෙනම් දැන් වැඩේ පටන් ගන්න තියෙන්නේ. ඕකට කියනවා වගාව කියලා. ධර්ම ධර්ම වචනයක් තියෙනවා වගා කරනවා කියලා. නේද? යාදිසං වබතේ බීජං තාදිසං හර්තේ පලං යහපත් සිතුවිලි වගා කිරීම. හරි? එහෙනම් අපිට මේ සිතුවිලි પરම්පරාවේ යහපත් සිතුවිලි හැදෙන්න නම් ඉතා විෂම සිතුවිලි හැදුනම අර අර මොකද්ද රැක්ම දක්වා ගිහිල්ලා මහා විසම සිතුවිලි හැදිලා මම දැන් මොකද කරන්නේ ප්‍රාණඝාත අදත්තා දාන කර කර ඉන්න කාලෙදී මොන පුත්‍රයන් වහන්සේගේ බණ ඇහිලා මම පාපේ ආදීනවයන් දැකලා සතර අපායේ ළඟින ඒ වාගේ ළඟින්ද වෙන ඒ වාගේ තියෙන දුක් දැකලා නිවන් දැකීමේ තියෙන ආනිසංස හොඳට ඇහිලා මොකද කරන්නේ මේ විෂම සිත තියාගෙනම මේ විෂමව සකස් වෙන රැක්ම ආදී සකස් වෙලා අකුසල ධර්ම තියෙන හිත තියාගෙනම ඉන්නවක මං රටක් බඳින්න කියලා මොකද කරන්නේ? පානාති පාතා වේරමණී අදින්නා දානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී කියලා දැඩි හැඟීමකින්ම සමාදම් වෙනවා. හරි. දෙන්නේ නැහැ මේකට ඉඩ කියලා. ඊට පස්සේ කැඩෙනවා. කැඩෙන කැඩෙන වාරයක් වාරයක් ගානේ මේ නිවන් දකින්න බලාපොරොත්තු වෙච්ච කෙනා මොකද කරන්නේ? ඒ අර නිවනේහි තියෙන උත්කෘෂ්ඨ භාවය පිළිබඳ සිතුවිලි මේ પરම්පරාවේ සකස් වෙලා තියෙන හින්දා ධර්ම ශ්‍රවණය වෙලා තියෙන හින්දා කල්යාණ මිත්‍රෝ ආශ්‍රය කරලා තියෙන හින්දා තමන්ගේ චිත්තසංතානයෙන් කැඩෙන කැඩෙන සීලය කැඩෙන කැඩෙන වාරයක් වාරයක් ගානේ යෝනිසෝ මනසිකාරයෙන්ම නියම මනසිකාරයෙන්ම නැවත සමාදම් වෙනවා. හරිද? සමාදම් වෙලා රඟිනකොට තීව්‍ර කටුක රෞද්‍ර ගෝර ඡණ්ඩ වේදනාව උපදිනවා. එයි කාමයේ වර්ධවා හැසිරිය හැකි වස්තුවක් හැකි ස්ථානයක් හැකි අවස්ථාවක් ලැබුණා දැන් මේ හිත පරණ දේවල් අරන් ඇවිල්ලා කියන්නේ මොකද්ද නේද මෙන්න වෙලාව ආය හම්බෙන්නේ නැහැ මෙන්න වෙලාව කියලා ඇතුලෙන් එන තද තල්ලුවක් එනකොට ඒකටම හරියන්න මොකද්ද ආදීනව සහිත සිතුවිලිත් මේ පැත්තේ හට ගන්නවා නේද ඕක කීතරයක්ද ඕක ඇතිවීමක් තියනවාද ඕක හින්දා සිද්ධ වෙන සංගතිය ඕක හින්දා විඳින්න වෙන දුක් කියන ඒවත් එනවා මේ හේතුලපත් වෙලා බණ ඇහිලා තිබ්බොත් කල්යාණ මිත්‍ර ආශ්‍රය කරලා තිබ්බොත් ඒ තියන අයට විතරයි ඒකයි මම කිව්වේ සල්ලාලයාට සල්ලාලයා කියලා හංගඩු ගහන්න එපා. එයා පහත් මිනිහෙක් කියලා හිතන්න යන්න එපා. එතන පහත් ධර්මතා උපදිනවා. එච්චරයි. පහත් ධර්මතා උපදින්නේ එයාගේ වැරද්දෙන් නෙවෙයි. හරිද? හොරාට හොරා කියලා හංගඩු ගහන්න එපා. හංගඩු ගහලා එයා පහත් කොට සලකන්න එපා. කාවද පහත් වෙන්නේ? තමන්ගේ අවබෝධයයි පහත් වෙන්නේ. හරිද? එතන පහත් ධර්මතා උපදින සිද්ධියක් සිද්ධ වෙනවා විතරයි. හරිද? අන්න ඒ සංකල්පයට එන්නයි මේ ඔක්කොම කරන්න යන්නේ. එතකොට තමන් මොකද කරන්නේ? අර පැත්තෙන් එන අර නැවත නැවත හටගන්න සිතුවිලි නේද? දැන් දැන් බෑ සීලය රකින්න උත්සාහ කරන උත්සාහ කරනවා බෑ. දැන් මොකද කරන්නේ? ඕ යනවා කල්යාණ මිත්‍රයෝ වගේ කියන්න ඕන කල්යාණ මිත්‍රයාට. හරිද? එයින් කියනවා මම කොච්චර උත්සාහ කරත් මට මේ සීලය රකින්න බෑ. අන්න දෙනවා උපදේශකවට. ඔන්න හොද්දට කියනවා ආදීනවත් එක හොඳට අහගන්නවා. නේද? එහෙම වෙච්ච ගමන් ලොකු තල්ලුවක් එනවද නැද්ද ආයතරයක්? සමහර යාළුවෝ හම්බුනා මොකද කියන්නේ? අයියෝ තරුණ කාලේ ඕව නැත්තම් වැඩක් තියනවද මේවා මේමයි මේක වැඩක්ද ආරවා මේවා කියලා එහෙම කිව්ව ගමන් මොකද වෙන්නේ? සීල් කඩාගෙන මේ පැත්ත කල්ලන. ඒකයි මම කිව්ව කුලංගේ යන කොලයක් වගේ මේ ජීවිතේ කියලා. පාප මිත්‍යාතරම් භයානක කෙනෙක් තවත් නැති බව සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරා මුළු ශාසනයම හදා පැවැත්ලා තියෙන්නේ කල්යාණ මිත්‍රයෝ මත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා නේද? ඒකනේ අපි හැම වෙලේම කල්යාණ මිත්‍ර සම්පත්තිය ප්‍රාර්ථනා කරන්නේ. එතකොට ඔන්න ඔය විදිහට අර සිතුවිලි પરම්පරාව දැන් අපි මේක කරන්නේ දැනගෙනමයි නේද? දැනගෙනම කරන්න පුළුවන් මේ යන්තම් හරි මේ අවබෝධය තියෙන කෙනාට මාව සකස් කරන්න මම දැන් දැනගෙන. එහෙනම් මට මගේ සීල් කැඩෙන්න හේතුව සිල් නොකඩෙන්න අවශ්‍ය කරන බලවන්ත සිතුවිලි මගේ ළඟ සකස් වෙන්නේ නෑ කියලා දැනගෙන මොකද කරන්නේ? ඒකට අදාළ සිතුවිලි නේද? නැවත නැවත නැවත නැවත නැවත හට ගන්නවා ගන්නවා. අන්න එහෙම කරනකොට කාලයකදී සමාදන් වෙවි සමාදන් වෙවි අර කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැතුව ඒ අවස්ථාවේදී රෞද්‍ර කටුක ගෝර ඡණ්ඩ මාරාන්තික වේදනාවක් ඇති වෙනවා. එයා දැනගන්නවා හෙට වෙනකොට මේක අඩු වෙනවා. හෙට මේ මේ වෙලාවේ මම ඉවසුවොත් මත්පැන් පානය කරන කෙනා පානය කරන්නේ නැති වෙන්න දඩී අමාරුවකින් ඉන්නේ. නමුත් එයා යෝනිසෝ මනසිකාරයක් සහිතව එයාගේ මනසිකාරය කියනවා අද දරා ගන්නවා අද දරා ගන්නවා හෙට වෙනකොට දරා ගන්න ඊට වැඩිය ලේසි වෙනවා. අනිද්දා වෙනකොට දරා ගන්න ඊට වැඩිය ලේසි වෙනවා. සීලය එහෙමයි නේද? සමාදන් වෙලා වැළකෙන ඉස්සෙල්ලාම දවසට වැඩිය දෙවෙනි දවසේ ලේසියි. දෙවෙනි දවසට වැඩිය තුන්වෙනි දවසේ ලේසියි. තුන්වෙනි දවසට වැඩිය හතරවෙනි දවසේ ලේසියි. මේ විදිහට මොකද වෙන්නේ? මේ සිත අර ඒ වේදනාව ඇති කරවන්නේ බලන්න. මේ වේදනාව ඇති කරවන්නේ ස්පර්ශයේ හේතුවෙන්. හරිද? ඕකට මම හැමදාම කියන උදාහරණය මොකක්ද? හත විතර වෙනකම් බුදියන්ට පුරුදු වෙලා තිබ්බ කෙනෙකුට පාන්දර හතරට හැරෙනවා. කියන්න බලන්න අපිට එහෙම වෙලා ඇතිනේ. එහෙම නැගිට්ටහම මොකද වෙන්නේ? අපි ඒක ගැන හෙව්වේ නැහැ. තීව්‍ර කටුක මාරාන්තික වේදනාවක් ඇති වෙනවා ඇති වෙනවා හිටගෙන ඉඳ ගියාම නැගිටිනවා. පොඩි කාලේ එහෙමත් මතක නෑ ලොකු කාලෙත් එහෙම තමයි. දැන් මොකද්ද හිත කියන්නේ? වැටෙනවා රැඳට හරහා දානවා හරහා දානවා කියලා මේ නේද? හොඳයි අන්න බලන්න ඒ ඒක අපි දන්නේ නැතුව දරාගෙන හිටියා නම් දරාගෙන හිටියා නම් හෙට හෙටත් ඒ වෙලාවට මහැරුණකොට ඒ ඇති වෙන වේදනාව අඩුද නැද්ද? එකම ශරීරය එකම අවස්ථාව මේක වෙලා තියෙන්නේ මනසින්ද නැද්ද එහෙනම්? ආ එහෙනම් අන්න බලන්න මේ ඇති වෙන මනෝ ස්පර්ශය ඇති කරන වේදනාව දැන් අඩුයි. ඔය විදිහට දවස් 15ක් විතර අකණ්ඩව අකණ්ඩව නැගිටලෙවන මොකද වෙන්නේ? එන්න ඒ වෙලාවට එලාම ඕනෙත් නැහැ. කවුරුත් ඇඟිල්ලෙන් අයින් ඕනෙත් නැහැ. මේ නැගිටලා එහෙමම ඉන්නවා. මලක් වගේ හරිහට යනවා. නිදහස් වෙලා අන්න ධර්මය අහපු අය දැනගන්නවා මෙන්න මේ වගේ අදිවාසණයෙන් වාසය කළොත් කෙලෙස් වලින් නැත්නම් උපදින වේදනාවෙන් අයින් වෙන්න පුළුවන් කියලා දැනගෙන යෝනිසෝ මනසිකාරයෙන් යුක්තවම දැන් මම ඔය කියපු දේ ඇහුණට පස්සේ නේද දරාගෙන ආරක්ෂා කිරීමේ තියෙන වටිනාකම තේරෙන්නේ. හැබැයි ඒක අකණ්ඩව අකණ්ඩව කරන්න ඕන. අර බුදිය ගත්ත කෙනා එක දවසක් නැගිටිනවා දවස් දෙකක් ආයෙ බුදිනවා. ආයෙ දවස් දෙකක් නැගිටිනවා, තුනක් බුදිනවා. එහෙම වුණොත් එයාට හැමදාම ඒ වේදනාව විඳ විඳ විඳ ඉන්න වෙනවා. ඔන්න ඒ විදිහට සීලයෙන් තමන්ගේ හිත පෝෂණය කරගන්න ඕනේ. සීලය කැඩෙන ගානට කිසිම සිතුවිල්ලක් උපදින්නේ නැති විදිහට මේ නාම પરම්පරාව සකස් කරගන්න ඕනේ. ඊළඟට මොකද කරන්නේ? ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රිය, අසුභය, මරණානුස්සතිය, බුද්ධානුස්සතිය වගේ ළඟ ළඟ ළඟ ළඟ ළඟ ළඟ මේවා වර්ධනය කරන්න වර්ධනය කරන්න වර්ධනය කරන්න නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න කියනවා. හරිද? අසුභය අර ශරීරයේ තියෙන අසුභ ස්වභාවය නැවත නැවත නැවත නැවත ළඟ ළඟ ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කරොත් අන්න බලන්න මෙහෙට හේතු වෙලා එකතු වෙලා මේ පැත්තට අසුභ හැඟීම එන්න තියෙන අවස්ථාව අඩුද වැඩිද? ගොඩක් වැඩිද නැද්ද? මොකද කියන්නේ? දැන් මේ නාම પરම්පරාව ගැන දන්න අය දන්නවා. මෛත්‍රී සිතුවිලි නැවත නැවත නැවත නැවත වර්ධනය කරොත් ඒ අතීත මෛත්‍රී සිතුවිලි හේතු වෙලා ප්‍රබල සිතුවිල්ලක් මෙතන මෛත්‍රී සහගතව හැදෙන්න තියෙන ඉඩකඩ අඩුද වැඩිද? ගොඩක් වැඩිද නැද්ද? එහෙනම් යම් කුසල හැඟීමක් වර්ධනය වෙලා මේකේ ප්‍රබලව නැගෙන්න නම් එකතු වෙලා නැගෙන්න නම් අතීත සිතුවිලි වල ඒක ප්‍රබලව ප්‍රබලව මෙනෙහි කළ මෙනෙහි කළ මෙනෙහි කළ තියෙනවද නැද්ද? අන්නේ මෛත්‍රිය නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනවට කියනවා අනු නැවත නැවත මෙනෙහි කිරීමට කියනවා අනුස්සති කියලා. හරි? මෛත්‍රිය නැවත නැවත මෙනෙහි කරනකොට කියනවා මෙත්තානුස්සති කියලා. අසුභය නැවත නැවත මෙනෙහි කරනකොට කියනවා අසුභානුස්සති කියලා. මරණය නැවත නැවත මෙනෙහි කරනකොට කියනවා මරණානුස්සති. බුදුගුණ නැවත නැවත මෙනෙහි කරනකොට කියනවා බුද්ධානුස්සති. ඔන්න හතර જાතියකින් දැන් හොද්දට හොඳට ලොකුවට මේ පැත්තම මෙනෙහි කරලා තියෙන අර සිතුවිලි પરම්පරාවයි. ඇති වෙලා නැති වෙලා කියලා. දැන් එහා පැත්තෙන් එන්න එනවා කාම හැඟීමක්, පරණ එකක්. මේ පැත්තෙන් දැන් මොකද වෙන්නේ? අසුබ හැඟීමක්. මේ දෙකම මිශ්‍ර වෙලා මම ඉස්සෙල්ලා කිව්වා අර කේන්ති කිය වෙලාවේ අර මේ නේද ඇවිල්ලා අඬපු සමාවගත වෙලාවක් ගැන කිව්වා. ආන් ඒ වගේ මොකද වෙන්නේ? වැඩියෙන් මිශ්‍ර වෙන්නේ මෛත්‍රී හැඟීම නම් අරහෙන් ආපු තරහ හැඟීම යට කරනවා. හරි? ඕක හොයාගන්න සර්පයා ගෙට එනවා. ගෙට එනකොට මොකද කරන්නේ? මගේ ළමයාත් ඉන්නවා මං හදාගත්ත ගෙට මේ කමකට ආවද? නේද විසගෝර සර්පයා දැකනෑර මොඩයා කියලා ඔන්න සිතුවිලි වගේ එක්කෙනෙකුට එනවා. එයා ඉක්මනට සරප්පුවක් ගන්නවා. හරි? තව කෙනෙකුට එහෙම සිතුවිලි එන අතරේ මේ කාලේ යා වෙන වැඩක් කළා. එයාට එකපාරට මෙයාට ඇති වෙනවා සිතුවිලි වගේ. අතීතයේ හේතු වෙලාම මේකා පොඩි වුණොත් පටස් ගාලා පැලෙනකොට මේක ඇතුලේ තියෙන මේ දර ජොහර ඔක්කොම එළියට ඇවිල්ලා මේ පොළවේ වැදිලා මෙයාගේ අත්නේ තියෙන අර චූටි චූටි ඇඟිලි පතය කියනකො ඒවා ඔක්කොම නලියලා ගැහිලා ගැහිලා එළියට දාපුවාම පණ පිටින්ම කූඹි කාලා අන්න ඒ ටික ඔක්කොම හේතු වෙලා ආවනම් මට රිදෙනවා වගේමයි රිදෙන්නේ කියලා. මගේ දරුවාගේ බඩ පොඩි වෙනවාට මම කැමතිද කියලා මතක් කරොත් එහෙම හදිසියේ හ්ම් shopping bag එකක් හරි අරගෙන දාගත්තා ගියන් ගින්නවා නේද අන්න බලන්න අතීතයේ හේතු වෙලා ප්‍රත්‍ය වෙලා ප්‍රබලව නැගෙන සිටවිල්ල තමයි ක්‍රියාත්මක භාවයට යන්නේ එහෙම නේද ඒක පටිච්චසමුප්පන්නද නැද්ද හේතු ඇතුවද නැද්ද එහෙනම් කරුණා සහිත මෛත්‍රී සහගත සිටවිලි අපිට උපදින්නේ හේතු ඇතුව කරුණාව නැති සිටවිලි මිනිස්සුන්ට උපදින්නේ හේතු අනුව හරි ඒක ගන්න මම දැන් මේ වැඩේ කරන්න යන්නේ. එක ළඟ එක ළඟ එක ළඟ මෙහෙම මෙනෙහි කරනවට කියනවා පැත්තකට වෙලා ඉඳගෙනම මෙනෙහි කරනවට කියනවා භාවනා කරනවා කියන්නේ. භාවනාව කියන්නේ කුසල සිතක වර්ධනය කියන එකයි. ওই නාම රූප પરම්පරාවේ තියෙන සත්පුද්ගල සංඥාව ඉස්සෙල්ලාම වතාවට හරියට දැක්කොත් අන්න එතෙන්දි මොකද වෙන්නේ? සෝවාන් කෙනෙක් බවට පත් වෙනවා. එතෙන්ට යන්න නම් හිත රැකගෙන ওই විදිහට ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න ඕනද නැද්ද? එහෙනම් භාවනාව අත්‍යවශ්‍යද නැද්ද? අත්‍යවශ්‍යද නැද්ද? එහෙනම් දැන් අද කාලේ මොකද කියන්නේ? නේද? කරුණු නැතුව මොනවා කියනවද මන්ද? භාවනාව කියන්නේ වහක් වගේ කතා කරන්නේ. භාවනා කරොත් මහකෑ වගේ අම්මෝ භාවනා නම් කරන්න එපා. බුදු අම්මෝ මහ විනාශයක් වෙන්නේ වගේ තමයි මේ ශාසනයේ සමහර ඇත්තන්ගේ සමහර ක්‍රියාකාරීත්වය. හරියට පව කරගන්නවා. ඒ මදිවට එව්වා අහගත් අපේ සමහර කිසිම දෙයක් දන්නේ නැති කිසිම දෙයක් හොයන්නේ නැති ගවේෂණය කරන්නේ නැති සමහර අය හරියට මැලේරියා මදුරුව වගේ. මොකද කරන්නේ? එයා ලෙඩේ හදාගත්තේ නැතුණාට රෝගය අරන් යනවා. රෝගය අරන් යනවා තව හතර දින භාගෙ ගිහිලා කියනවා. එහෙනම් අපිට කරුණු සහිතව තේරුම් ගන්න පුළුවන් භාවනාවේ තියෙන වඩා ඔය විදිහට හිත හොඳට කිසිම අකුසලයක් අතීත චිත්ත පරම්පරාවෙන් නැగిලා මේ පැත්තට නැවත හටගන්න දෙන්නේ නැතුව ආරක්ෂා වෙන විදිහට අපි අපේ සිත සකස් කරනවා නවත්වනවා අකුසලයට එන්න දෙන්නේ නැතුව හිර කරනවා. අන්න එහෙම කරපුවාම මෙන්න කුසල සිතිවිල්ල එන්න පටන් ගන්නවා දැන් මෙතන හට ගන්න පටන් ගන්නවා. අන්න එතකොට කියනවා චිත්ත විසුද්ධිය ඇති වුණා කියලා. හරිද? චිත්ත විසුද්ධිය ඇති වුණා කියලා. අන්න ඒ හිත කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන දේවල් වලට යට වෙන්නේ නැහැ. එන්න එයා නම් මොකක් හරි එක අරමුණක හිත තිබ්බොත් අන්න අර පෙරහැර මෙහි එන්නේ නැහැ දැන් මෙහි වැඩ බැඳලා තියෙන්නේ. ඒකින්ද ඔය භාවනා හතරට කියනවා චතුරාර්යක භාවනාව කියලා. හරි? හිත ආරක්ෂා කරන භාවනාව. නැතුව මේ මේ නේද? ආරක්ෂක නූලක් බැඳගන්න එකක් එහෙම නෙවෙයි. හ්ම්. කරණීය මෙත්ත සූත්‍රයේ පළවෙනි අදහස මෛත්‍රිය. ඒකෙන් ලැබෙන ලොකුම ආරක්ෂාව හිතට එන්න ඒ හිතට ලැබෙන ආරක්ෂාව ලබා ගන්න අපි හුඟක් වෙලාවට බලන්නේ නූලකින්. නූලකින් පිරිත් කියලා කියන්නේ බුද්ධ දේශනාව. බුද්ධ දේශනාවලින් ලැබෙන ලොකුම ආරක්ෂාව හාත්පසින් ලැබෙන ආරක්ෂාව ලැබෙන්නේ සිතටයි. නමුත් අපි හදන්නේ මොකද හාමුදුරුවන්ට කියලා එළි වෙනකම් පිරිත් කියවලා මොකද කරන්නේ? උදේට ගිහිල්ලා මේ පිස්සුද නැද්ද? පිස්සුද හොඳටම පිස්සුද? හොඳටම පිස්සු. හොඳටම පිස්සු. නේද? ඒකේ කිසි කතාවක් නැහැ. පිරිත් නූල ඇයි? පිරිත් නූල ඕනේ. හරිද? රෑ එළි වෙනකන් අර්ථය ඇතුව පිරිත් ඇහුවනම් මට ලොකු අදිෂ්ඨානයක්. දැන් මම මෙහෙම කරනවා කියන්නේ දැන් අපි බණක් කරුවා. මම මොකද කරන්නේ මේ කට්ටියට මාව මතක් වෙන්න අතේ බැඳ ගන්න කියලා පහ පාට නූලක් දෙනවා නැත්තම්. මොකක් හරි රූලක් දෙනවා. ඕකෙන් ප්‍රයෝජනයක් තියනවද නැද්ද? ඕකෙන් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද්ද? අන්න අකුසලයක් කරන්න යනකොට මේක දැක්කොත් අපේ දහාඳුරු කිව්වේවා. නේද? එහෙනම් යම් විදිහකින් හරි අපිට මේ ඇහිච්ච ධර්මයේ මතක් වෙන්න මොකක් හරි සංකේතයක් තියෙනවා නම් ටිකක් හරි මේ මුලාවෙන්වත් වෙන හිත නේද? අන්න ඒ වගේ රැය එළි වෙනකම් පිරිත් අහක් වෙනාට පිරිත් නූලෙන් යම්කිසි එතකොට අහපු නැති කෙනාට මේ ඉතින් දැන් ඒකයි කියන්නේ හේතු ඇතුවම යමක් කරන්න බෞද්ධයා නිකන් යමක් බදාගන්නේ එහෙනම් චතුරාර්යක භාවනාවලින් තමන්ගේ හිත ආරක්ෂා කරගත්ත කෙනාට අන්න ඒකා ඒකත්වයක් ඇති හිතක් පහළ වෙනවා. අන්න ඒ ඒකත්වයේ සහිත හිතෙන් තමන්ට සමවදින්න පුළුවන් තමන්ගේ පැත්තට හැරෙන් හරව ගන්න පුළුවන් ඒ හිත ආන් එහෙම හරව ගත්තාම ඒ තැනත්තාට මේ චිත්තේලිය වෙනමත් මේ රූපපේලිය වෙනමත් තමන්ගේ තුලින් තේරුම් ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා හරිද එතකොට ඒ වගේම තමයි මේ වෙනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ගැන යාට අවබෝධයක් තියෙනවා ඉස්සරහට යනකොට හරි මෙන්න මේ නාම රූප දෙක වෙන් කරගන්න ස්වභාවයකට කෙනෙක්පත් වුණාම අපි කියනවා නාම රූප පරිච්ඡේද ඥානය පහළ වුණා කියලා. මේ පහළ වීම මේ ඥානය දක්වා වර්ධනය වෙලා නම් පින්වත්නි මේ තැනත්තාට ඊට ප්‍රතිවිරුද්ධ gedi pitin පේන නාම gediya වගේ තමයි අම්මා පේන්නේ මෙච්චර කාලේ. රූප gediya වගේ තමයි පේන්නේ. ඒ කියන්නේ ගොඩ පිටින් පේන ගතිය අයින් වෙනවා. අයින් වෙලා මේ දෙක එකක් විදිහට පෙවුනෙක් කරාට මේ දෙක මොකද වෙන්නේ? වෙන් වෙලා දැනෙන්න, තේරෙන්න, හැඟෙන්න පටන් ගන්නවා මේ මුළු ලෝකෙම මේ මේ අය උතන වැඩ පිළිවෙල දෙකක් විදිහට සංඥායෙන්ට පටන් ගන්නවා. ඒ සංඥාව නැති වෙලාවක් නැති තරම්. ඇයි ඒ පුරුදු පුහුණු කරා ඒ විදිහට බලපු හින්දා, ඒ විදිහට මෙනෙහි කරපු හින්දා ඒ විදිහට සංඥා ඇති කරගත්ත හින්දා ඒකට සමවැදිලා Taman දිහා බලපු හින්දා එවැනි හිතක් එවැනි ශක්තිමත් හිතක් Tamanට තිබ්බ හින්දා අන්න අර වගේ තැනකට එන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට යා නාම પરම්පරාව පිරික්සනවා. හරි? නාම પરම්පර මේ මෙතෙන්ට එන්න සමහර වෙලාවට අසුබයෙන් සමහර වෙලාවට අනිත්‍ය සංඥාවෙන් සමහර වෙලාවට අනාත්ම සංඥාවෙන් හරි බලන්න අරගෙන සතිපට්ඨාන දේශනාව. සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදය වය ධම්මානුපස්සීවා කියන තැනට එන්න කලින් අසුභ භාවනාවේ තියෙනවා හේසාලෝමානකාදන්තා නසෝමන්සන්හාර වට්ටියත් මිච්ඡමක්කන් හදය යකනම් වේගම් කිලෝමකම් පප්පාසන් කියලා ඔන්න කොටසක්. ඒකෙන් පස්සේ තියෙනවා ඉති අජ්ජත්තං වා බහිද්ධාවා අජ්ජත් බහිද්ධාවා කියලා. නේද? එන්නේ එහෙම කරගෙන යනකොට තමයි අර හිත කෙලෙස් වලින් අයින් වෙලා අයින් වෙලා ඔය අවස්ථන්ට එන්නේ. එතෙන්ට ආවට පස්සේ තමයි සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය කියන තැනදී තමයි උදයව්‍ය කියන ওই ඥානය එන්න පෙර ආතුව මේ නාම රූප දෙක වෙන් වෙලා පේන්නේ. නාම රූප දෙක වෙන් වෙලා පෙවුනට පස්සේ දැන් අපි කතා කරා වගේ මේ නාම පරම්පරාවට හේතු වෙන්නේ මොනවද? රූප පරම්පරාවට හේතු වෙන්නේ මොනවද කියලා හැම වෙලෙම හේතුත් එක්කම දැනෙන ගතිය. මම ඉස්සෙල්ලා කිව්වා. බේබද්දා සල්ලාලයා නේද හොරා කියලා කිය කිය හිටිය අයට ඒ හැඟීම් අයින් වෙලා මේක නාම પરම්පරාවක් කුබ බරඹ අන්නර හේතු හින්දා එයා හොරකමට වැටලා තියෙනවා. හොරකම කියන සම්මුතියට එයා වැටෙන්නේ එයාගේ සිතේ මේ වගේව පහළ වෙන්නේ මෙන්න මේ හේතු හින්දා. මේ තරහසිත පහළ වෙන්නේ මේ හේතු හින්දා කියලා. හැම වෙලේම මේ දෙකට කැඩිච්ච මෙච්චර කල් පුද්ගලයාගේ සත්‍යයයි කියලා හිතේක දැන් දෙකට කඩාගෙන ඉන්නේ. දෙකට කැඩිච්ච මේ පරම්පරා දෙක හේතුත් එක්කම දැනෙන ස්වභාවයටපත් වෙනවා. ඊට ප්‍රතිවිරුද්ධ හැඟීම් ඇති වෙන්නේ නැහැ භාවනාවෙන් ඉස්සරහට යනකොට. එතකොට කියනවා පච්ච පරිග්‍රහ ඥාණයට ආවාය කියලා. හරි. ඉතින් ඔය වගේ තත්ත්වයකට යන්න පුළුවන්මද බැයිද? ඕක වෙන්නේ ඇයි හේතුත් එක්ක මෙනෙහි කරපු හින්දා. නේද? ඒකට කියනවා සංකා විතරන විසුද්ධිය කියලා. අපි ඒක වෙනම කතා කරේ නෑ අද. නමුත් එහෙම මෙනෙහි කරා පටිච්චසම්පාදය මෙනෙහි කරපු කෙනාට හේතුත් එක්ක සිතුවිලි හේතුත් එක්ක සිතුවිලි පහනව අවිද්‍යාවෙන් හින්දා වෙන දෙයක් ඔක තණ්හාවෙන් හින්දා වෙන දෙයක් අන්න පරිේශන මට්ටමටපත් වෙලා අන්න නේද අන්න පරිග්‍රහ මට්ටමටපත් වෙලා ඉතින් දන්නවනේ දැන් හොඳටම එයාගේ තත්ත්වය ඒක ඊළඟට මොකද වෙන්නේ ඔය විදිහට හේතුත් එක්ක දැනගන්න කෙනාට ටික ටික ටික ටික තමන් තමන්ගේ නිවසේ ඇත්තෝ තමන්ගේ ගමේ ඇත්තෝ මේ විදිහට මේ ලෝකයේ බොහෝ එහාට යනකම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ යම් ප්‍රමාණයකට ඒ ලක්ෂණ සහිතව මොකද වෙන්නේ බොහෝ පරාසය වැඩි වෙනවා ඒ දැනත්තාට මේ නාම රූප පරිච්ඡේදයේ තියෙන පරාසය බොහෝ දුරට එනවා. එතකොට ඉන්නේ ඒකට කියනවා සම්මර්ථන ඥානය බොහෝ විමසන්න පුළුවන් ස්වභාවය. අන්න ඒකෙන් පස්සේ තමයි කෙනෙකුට ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම ප්‍රකටව දැනෙන්න පටන් ගන්නවා. නාම પરම්පරාවේ ඇතිවීම නැතිවීම රූප પરම්පරාවේ ඇතිවීම නැතිවීම ඊටාම් ප්‍රකටව දැනෙන්න පටන් ගන්නෙ අන්න එතකොටයි. හරිද? එතකොට කියනවා උද්‍යාව්‍ය ඥාණයටපත් වුණා කියලා. එතකොට හැම නිමේෂයකම මේ තියෙන දේවල් වල ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම ප්‍රකට වෙනවා. අනේ ඇතිවීම නැතිවීම ප්‍රකට වුණාම තමයි ඒ ඇතිවීම නැතිවීම තුලින් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රකට කරගන්න පුළුවන් වෙන්නේ. නමුත් තව ඉස්සරහට මේ ඇතිවීම නැතිවීම මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කරනවා මෙනෙහි කරනවා කියන්නේ මොකද්ද? විදර්ශනා සහිත පුරුදු පුහුණු කිරීමක්. විදර්ශනාව කියන්නේ විශේෂ දැකීමක් සහිතව පුරුදු පුහුණු කිරීමක්. අන්න එහෙම පුරුදු කරනකොට මොකද වෙන්නේ? එයාට මේ ලෝකයේ මේ නාම රූප પરම්පරාව කියන මොනවා හරි දෙයක් සකස් වෙනවද? ආදරයක් සකස් වෙනවා, ඊර්ෂ්‍යාවක් සකස් වෙනවා, කැමැත්තක් මගේ සකස් වෙනවා, අකමැත්තක් සකස් වෙනවා. ඒ සකස් වෙන හැම සකස් වීමක්ම විදෙන බව ප්‍රකටව Tamange හිතට පැටහෙන්න පටන් ගන්නවා. හැම වෙලේම මේක බිඳි බිඳි බිඳි බිඳි යන බව ප්‍රකටව ප්‍රකටව හැම නිමේෂයකම විඳින බව තමන්ගේ හිතෙන් දකින්න පුළුවන් ගානට මේ හිත ප්‍රකට කරගන්න පුළුවන් තමන්ගේ මේ අවබෝධය ඒ තත්ත්වය යන්න පුළුවන් හරි එතකොට මෙන්න මේ බිඳි බිඳි යන බව හැම නිමේෂයකම හැම නිමේෂයකම හැම නිමේෂයකම ඒකට කියනවා බංගාණු පසනාව කියලා තමන්ගේ సంతානයේ ඒ දිදිවිදී යන බව දැනෙන විදිහට මේ సంతානය පටිච්ච සමුප්පන්නව සකස් වෙන්න ඕනේ. මට මේ කියා ගන්න ඕනේ ඒක. හරි. අපි නම් කවදා හරි ඔබ වෙයි. ඈ. ඒක එහෙම දැනෙන ගානට සීලයෙන් පෝෂණය කරගෙන සමාධියෙන් වර්ධනය වෙලා ඉන්ද්‍රිය සංවරය, ආහාරයේ මාත්‍රණතාවය, ජාගරණයේ යෝගය ආදී වශයෙන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන හැම පැත්තකින්ම පෝෂණය වෙලා යන්න යන්නේ අපි උතෙන්ට. දාන දීලා සිල් රැකලා අදිෂ්ඨානෙන් වැඩකතු කරලා වීරියෙන් කටයුතු කරලා හැම පැත්තකම පාරමිතා සම්පූර්ණ කරගන්නවා කියන්නේ ඔන්න ඔය මානසික தත්ත්වය සකස් කරගන්න යන ගමනදී. නැත්නම් ඔය කවදාවත් දකින්න හම් වෙන්නේ නැහැ. මේ සංස්කාරයන්ගේ විවිධ හැම නිමේෂයකම අන්න එතකොට සාමාන්‍ය ජීවිතේ වෙනවා භාවනා කරපු පුද්ගලයා. ඇවිල්ලා ඉන්නවා. දකින්නවා ඉතින් හොඳ ආදරයක් හම්බ වෙනවා. හ්ම්. විදි විදි යනවා මට. ඒක බිය වී යනවා මට. හ්ම්. ඉතින් මොනම දෙයකටවත් එතකොට හිත ඇදෙයිද? සංස්කාරයන්ගේ ලකින ගතිය අඩු වෙනවා. ඒකත් එක්ක මහා බයක් උපදිනවා. මොකද්ද මේ බය? මේ විදි විදි යන සංස්කාරයේ නේද? සංස්කාරයෙන් කිසියම් ආකාරයක සැපයක් ලබන්නේ නෑ කියලා බය මිශ්‍රිත හැඟීමක් උපදිනවා කෙනෙකුට. ඊළඟට ඒත් එක්ක එයා මේක තව පිරික්සනකොට මේ විදි විදි යන සංස්කාරයෙන් මට කිසිදු පිහිටක් ලැබෙන්නේ නෑ කියලා තදබල හැඟීමක් උපදිනවා. පිහිටක් ලැබෙන්නේ නෑ. ඒකට කියනවා ආදිනානු පසන මේ සංස්කාර ගොඩේ ඉඳලා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන නැත්නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ආදි වශයෙන් මම මෙච්චර කල් මේ අල්ලගත්ත කිසිවකට මට පිට වෙන්න බෑ. ඒ කිසිවකින් මට පිටක් සරණක් නෑ. ඒවා ඔක්කොම ඒවට අදාළ ආකාරය. ඇත්තම කියන්න අපි ආදරය කියලා ගත්ත ඒවා. දැඳීම් කියලා ගත්ත ඒවා. හදපු ගෙවල් දරුවා. යාන වාහන, ඉඩකඩම්, වතු පිටි මේ ඔක්කොම අපේ මරණයේදී අපිට පිට වෙන්න එනවා. මොන මලකාරද? ඒවා හින්දා වෙලා තියෙන්නේ මොකද්ද? කරදරයක්මයි, හිරිහැරයක්මයි, පීඩාවක්මයි ආරක්ෂා කරන්න වෙලා. නොයේකුත් ආකාරයේ කරදරකාරී තත්ත්වයක්. එහෙනම් පිහිටක් නැති බව ඔය වස්තු හින්දා නෙවෙයි මේ බිඳි බිඳි යන නාම රූප પરම්පරාව ඒක නිකන් මට අදාළ නැති හිතුවක්කාර වැඩපිළිවෙලක් නේද ඒකට මට පිහිට වෙන්න බෑ මේ ලෝක සංස්කාරයට මගේ මට පිහිට වෙන්න බෑ මොකද ඒක මට අදාළ නැතුව ඔහි යන එකක් නේද? අන්න එහෙනම් පිටක් නැති බව ආදීනයක් වශයෙන් දකිනවා. ඒකත් එක්ක මොකද වෙන්නේ? ඒකෙන් අත මිදීමේ අදහස් පහළ වෙනවා. හරිද? ඒ අත මිදීමේ අදහස් පහළ වෙන්න ඉස්සෙල්ලා මොකද ඇති වෙන්නේ? පිටක් නැති බව දැනෙනකොට කලකිරීමක් ඒකට කියනවා නිබ්බිදානෝ වසනාව කියලා කලකිරීමක් ඇති වෙනවා. ඒ ඔක්කොම වෙන්නේ මේ මෙනෙහි කිරීමත් එක්ක මෙතෙන්ට නැවත නැවත පටිච්චසමුප්පන්න වය ඔක්කොම වෙන්නේ පටිච්චසමුප්පන්න. හරි? අන්න ඒ කලකිරීම හින්දා දැන් හැදෙන ගතිය නෙවෙයි හැම වෙලේම සංස්කාරයෙන් අත මෙදෙන්න ඕන. අර බිඳි බිඳි යන බවත්, පිහිටක් නැති බවත්, කලකිරීමක් කියන තුනම එකතු වෙලා හේතු වෙලා අයින් වීමේම අදහස, අයින් වීමේම අදහස, අයින් වීමේම අදහස් තමයි හේතු වෙන්නේ. හට ගන්න මේ නාම රූප පරම්පරාව දැකලා. හරි? එතකොට ඊට පස්සේ ඒකට කියන මුංචිතු කම්මිතා ඥානය කියලා. ඊළඟට එහෙම එහෙම එකක් මේ හාත්පසින් වටවෙච්ච අන්න ඒ වගේ ප්‍රබල මානසික තත්ත්වයක් අපේ මේ මානසිකාරය තුළ උපදවා ගන්න පුළුවන් ඊට ප්‍රතිවිරුද්ධ අතමිදීමේ අදහස් ඇරෙන්න ඊට ප්‍රතිවිරුද්ධ අදහස් මාත්‍රයක්වත් ඒ කාලෙදී භාවනා යෝගියාට ඇති වෙන්නේ නැහැ. එහෙමයි මේ නිවන දක්වා යන ගමන ධර්මයේ අර්ථ දක්වලා තියෙන්නේ. ඒක ඔක්කොම පටිච්චසමුප්පන්නද නැද්ද? ඒකයි කියන්නේ මාර්ගය පටිච්චසමුප්පන්නයි කියලා. එහෙමයි මේ ආත්මීය හැඟීම අය කරගන්නේ. එන්නේ කාලෙට ආවට පස්සේ තමයි පටිසංකානුපස්සනාව කියලා කියන්නේ. ඔන්න දැන් තමයි පුළුවන් වෙන්නේ වේදනාවේ වේවා නාම කොටසේ වේවා චිත්ත කොටසේ වේවා කාය කොටසේ වේවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ අල්ලගන්න හරියට පුළුවන් වෙන්නේ ඔන්න ඔය කාලෙදී හරි එතකොට තමයි වේදනාවෙහි අර කිව්වා වගේ සැප වේදනාව ඇති වෙනකොට දුක් වේදනාව නැත දුක් වේදනාව ඇති වෙනකොට සැප වේදනාව ඇත මට ඕන වෙලාවට මේක ගෙන්න ගන්නත් බෑ යවා ගන්නත් බෑ මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රකට කරගන්න පුළුවන් තත්ත්වයටපත් වෙන්නේ අන්න එතකොටයි හරිද එතකොට එන්නේ ඒතනත් අර තමයි වේදනාවට සමවැදින්න පුළුවන් මොහොතක් පොඩ්ඩක් හිතන්න සම්පූර්ණ වේදනාවට සමවැදිලා කෙනෙක් ඉන්නවා මෙහෙම. හරි. මොහොතකට හිතන්න. කණෙන් ඇතිවන ශබ්දින්ද ඇතිවෙන යම්කිසි ස්පර්ශද වේදනාවක් තියෙනවා නම් නවත්ත ගන්න පුළුවන්. කයින්ද ඇතිවන යම් සීත උෂ්ණාදී ස්පර්ශ වේදනාවක් තියෙනවා නවත්ත ගන්න පුළුවන්. බලන්න මේකට සමවැදුනොත් මේ අනාත්ම ලක්ෂණය අත්දකින්න පුළුවන් දෙයි. මේ අනාත්ම ලක්ෂණය මෙහෙම ඉන්නකොට මේ ශරීරයේ දැනීමක් තියෙනවා නම් මේකේ ශබ්ද ඇසීමක් තියෙනවා නම් මේකට ගන්ධයක් දැනීමක් තියෙනවා නම් හුස්ම ගැනීමක් තියෙනවා නම් රුධිර සංචලනයක් තියෙනවා නම් මොනවා හරි ස්පර්ශ වේදනාවක් මේ මොහොතේ දැනෙනවා නම් ඒ දැනෙන සියල්ලම මගෙන් අවසරයක් මගෙන් අදහසක් පටන් ගැනීමේ වෙලාවක් ඉවර වීමේ වෙලාවක් කිසිදු දෙයක් නැතුව ගලාගෙන යන ගඟක් වගේ මෙතන ගලාගෙන යන ගතිය. අත්දකින්න පුළුවන් මට අයිති නැති බව අත්දකින්න පුළුවන් මම කියලා මං කලින්ම කිව්වා එක්තරා ගුලියක් අරගෙන මම මගේ කියලා හිර කරන් මෙතන තියෙන්නේ කියලා මේක නේද දැන් මොකද වෙන්නේ මේ ඉන්න තැනට කන විනිවිද ඇහැ විනිවිද ශරීරය විනිවිද අර ඇති කරගත්ත ගුලිය දිය වෙන බව අත්දකින්න පුළුවන් ඒ වෙන් කරගත්ත කෑල්ල අයිතියක් නැහැ වැටවල් කඩාගෙන මුර කවුළු කඩාගෙන නේද මම කියලා හදාගත්ත මේ සීමාව ස්වභාව ධර්මයේම එකතුවක් ඒ වැටවල් කඩාගෙන මම කියලා හදාගත්ත සීමා මායින් කඩාගෙන මේක ස්වභාව ධර්මයේම නේද තවත් ක්‍රියාවලියක් බව මට අයිතියක් නැති බව අත්දකින්න පුළුවන් කියලා. එතෙන්ට එන්න නම් සීලය ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න ඕනේ. හරිද? ඔන්න ඔය විදිහට මෙතන සත්වයේ පුද්ගලයෙක් නැත කියලා ආත්මයක් නැත කියලා ශුන්්‍යතාවයක් වශයෙන් ආත්මීය ශුන්්‍යතාවයක් ඇති වෙනකොට ආත්මීය ශුන්්‍යතාවයක් එහා පැත්තෙත් එහෙම එකක් නැත කියලා ආත්මීය ශුන්්‍යතාවයක් ඇති වෙනකොට සංකාර උපේක්ෂා කියන ඥානය උපදින මේ සංස්කාරයේ කෙරෙහි හිත උපේක්ෂාවේ වැටෙනවා හරි එකම අරමුණක වැටෙනවා හරි අන්න ඒ වගේ තත්යකට ආවට පස්සේ තමයි අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ තමන්ට මේ පංච උපාදානස්කන්ධෙහි යථාභූත ස්වરૂපය වැටහෙන්න පටන් ගන්නෙ එතනින් පස්සේ හරි ඔන්න ඔය தත්කට ආවමයි මේ පංච උපාදානස්කන්ධය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා තමන්ට එන්න පුළුවන් ওই தත්ත්වයට ආපුවාමයි එක පාරටම එක මොහොතක පංච උපාදානස්කන්ධය අවබෝධ කර ගැනීමේ මාර්ග හිතක් පහළ වෙන්නේ ඔන්න ඔය තරම් ඉහළටපත් වුණාම තමයි. හරිද? ඒ කියන්නේ විදර්ශනා මාර්ග හිතක් පහළ වෙන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ආදී අංග 8 එකතු වෙලා හේතු වෙලා ප්‍රත්‍ය වෙලා තමන්ගේ පැත්තෙන් ලෝකෝත්තර අවබෝධයට ඇති වෙන මාර්ගහිත අතීතයේ හේතු වෙලා ප්‍රත්‍ය වෙලා නේද සංකතවම තමන්ගේ හිතේ උපදිනවා ආන්ගේදාට කියනවා සෝවාන් මාර්ගයට ඉපදුනා කියලා එදාට කියනවා ඊට පස්සේ ඒ මොහොතෙන් පස්සේ කියනවා සෝවාන් පලස්ස පුද්ගලයෙක් කියලා ඒවා වෙන්නේ පටිච්චසමුප්පන්නවමයි එතකොට අර වේදනාව වශයෙන් ගැනීමක්වත් ආත්ම වශයෙන් වේදනාව ආත්මය වශයෙන් ගැනීමක්වත් කිසිවක් ආත්ම වශයෙන් ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ඔන්න ඔය ඔය විදිහට එවැනි පුද්ගලයෙකුට සියලු රූප සංඥා ආදී ඉක්මවමින් ඒකේ ඵල සමාපත්තියට පත් වෙන්න පුළුවන්. එවැනි පුද්ගලයෙකුට කියනවා මේ ලෝකයේ පිළිබඳ තියෙන සියලු ආසාවන් අයින් කරවා කියලා. කල යුතු දේ කළා කියලා. ජීවිත අවබෝධය ලැබුවා කියලා. සංසාර දුකින් අත මිදුණා කියලා. ඉතින් එවැනි තත්යකටපත් වෙන්නටයි අපේ මේ Brahmachari ජීවිතය, අපේ මේ අපේ මේ සීලවන්ත ජීවිතය, ගුණවන්ත ජීවිතය කියලා අපි හික්මෙන්න ඕනේ. මේක මට අයිති වැඩ පිළිවෙලක් නෙවෙයි කියලා දැනගන්න ඕනේ. එවැනි විදර්ශනා සහගතව භාවනානුයෝගීව කටයුතු කරලා මේ ජීවිතය සාර්ථක කරගන්න සතර ජීවිතය සුවපත් කරගන්න වැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. තම තමන් තුළට ඇති වුණා වූ යම් අවබෝධයක් තියෙනවනම් යම් අදහසක් තියෙනවනම් ඒ සියල්ල හේතු වෙලා අතීතයේ ඇති වුණා වූ සියලු කුසල ධර්මයන් හේතු වෙලා සංසාරගත සියලුම පුණ්‍ය ශක්තියන් හේතු වෙලා මේ ජීවිතයේ කරගත්තා වූ සියලුම කුසල ශක්තියන් හේතු වෙලා මේ චිත්ත සංතාන වලට බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසන සීවදාලා වූ ඒ උතුම් ධර්මයේ කිසිලස දැනේවා ප්‍රාර්ථනා